ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනේට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ කර්මය පිළිබඳව. ඒ අනුව අපි භූමි චතුස්කය පිළිබඳව සාකච්ඡා කොට අවසන් කරලා කර්මය පිළිබඳවත් යම් ආකාර මාත්‍රයක් කතා කළා. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුරු ගන්වන අවිෂය කාරණාවක් කර්මය කියලා කියන්නේ. එක සාමාන්‍ය අයට එතරම් විශේෂවන කාරණාවක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අචින්තේය සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වා දෙනවා කම්ම විපාකෝ භික්ඛවේ අචින්තේයෝ නචින්තී තබ්බෝ කියන මහණෙනි මේ කර්ම විපාකය කියන එක අචින්තයයි. ඒක සාමාන්‍ය අය විසින් නොසිතිය යුතුයි කියලා කියනවා. යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස. ඒතර යම් කෙනෙක් ඒ පිළිබඳව සීමාව ඉක්මවා සිටුවොත් ඒ කෙනා උමුතු භාවයට පත්වන්නට හේතුවක් වෙනවා කියන එකත් දේශනා කරනවා. නමුත් සාමාන්‍ය මට්ටමින් හැම දිනාටම කර්මයේ පිළිබඳ තත්වාකාර අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒතර ඒක අට කතාවන් තුල විග්‍රහයට ලක් කරනවා මේ කර්මය කියන එක විශේෂ වෙන්නේ තථාගතයන් වහන්සේගේ මේ තියෙනවා ඥාන දර්ශනයක් දැන් දසබල ඥාන අතරත් එක ඥානයක් තමයි දෙවෙනි ඥානය හැටියට පෙන්වන්නේ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති කියලා. ඊට තථාගතයන් වහන්සේගේ තියෙන එක බලයක් කියලා කියනවා. මේ අතීත වර්තමාන අනාගත කියන මේ සියලු කාලයන්හි කර්මයේ විපාකත්වයේ පිළිබඳව දන්නා ඥානය. තවත් අපි කියනවා යථා කම්මෝපග ඥානය කියලත් කියනවා. ඒතර මේ විදිහට කියන ශ්‍රාවකයන්ට අසාධාරණ දෙයක් තමයි කර්ම විපාකය කියලා කියන්නේ. නමුත් සාමාන්‍ය අයට තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳව නොඑක් ස්ථානයන්හි දේශනා කරලා තියෙනවා. එතකොට දැන් කර්මයේ පිළිබඳව දෘෂ්ටියක් අරගන්න නැතිව තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අභිධර්මයේ පිළිබඳව ඥානයක් තිබුණොත් පමණයි. දැන් අභිධර්මයේ පිළිබඳ ඥානයක් නැති ඇත්තන්ට කර්මයේ පිළිබඳව තත්වාකාර අවබෝධයක් ලබන්න පුළුවන් කමක් නැහැ. නොඑක් තන්හිලදී Tamanට ප්‍රශ්නය මතුවෙනවා මේ අභිධර්මයේ දන්නේ නැතුව කර්මය කියන එක විග්‍රහ කරන්න ගියොත්. ඉතින් ඒ නිසා දැන් කර්මය කියන එක නියමාකාරයෙන් තේරුම් ගන්නට බැරි වෙච්ච නිසා තමයි වෙනත් ශාසනයන් තුල ශාස්ත්‍රවරු මේ කර්මය පිළිබඳව නොඑක ආකාරයේ අදහස් ප්‍රකාශ කළේ. දැන් ජෛන ශාසනය තුල ඒ අය කර්මය පිළිගත්තා. ඒ අය කර්මය පිළිගත්තට ඒ අය කර්මය කියන එක කොටස් තුනකට බෙදුවා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. ඒතර ඒකෙන් ප්‍රබල දේ හැටියට නම් කළේ කාය දණ්ඩය. ඒතර කායික ක්‍රියා තමයි මේ ප්‍රබලම කර්ම හැටියට නම් කළේ. එතකොට නමුත් තථාගත ශාසනය තුල මූලිකත්වය ලැබෙන්නේ මනසට. ඒ නිසා තමයි නිබ්බේධික සූත්‍රයේදී හැමෝම දන්න පාඨය කර්මයේ විග්‍රහ කරනකොට අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන පාඨය. ඊතර මෙතන කර්මයේ හැටියට පෙන්වුවේ චේතනාව. ඊතර බොහෝ අය හැම අවස්ථාවකම කර්මයේ චේතනාව පමණක් යයි සිතමින් විග්‍රහ කරන්නට යෑම තුළ නොඑක ආකාරයේ ප්‍රශ්න මතුවලා තියෙනවා. නමුත් චේතනාව පමණක් නෙවෙයි කර්මයේ හැටියට දේශනා කරලා තියෙන්නේ. තවත් බොහෝ දේවල් තියෙනවා කර්මයේ හැටියට නම් කරන. නමුත් සාමාන්‍ය ජනයා අතර ප්‍රකටව තියෙන්නේ කර්මය කියලා කියන්නේ චේතනාව කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන කර්මය කියලා කියන්නේ චේතනාව පමණක් නෙවෙයි. චේතනාවට පරිබාහිරින් කර්මයේ හැටියට නම් කරපු ධර්මතා 21ක් දේශනා කරලා තියෙනවා. ඒතර චේතනාවත් එක්ක කර්මයේ සිදුවන ධර්මතා 22ක් දේශනා කරලා තියෙනවා. ඒතර මේක අපි පැහැදිලි කරන්නේ අත්තසාලිනියේ තියෙන ద్వාර කතාව කියලා කොටසක් තුන ඊට අනුරූපීව. ඒතර මෙතනදී කර්මය කියන දේ සිදුවන ධර්මතා 22ක් පිළිබඳව දේශනා කරනවා. ඒකෙන් එකක් තමයි චේතනාව කියලා කියන්නේ. ඉන් අනුතුරු අනිත් කාරණා 21 හැටියට පෙන්වා දෙන්නේ බොජ්ජංග ධර්ම 7යි ඊළඟට මාර්ගාංග 8යි ඊළඟට අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ටි අනවිද්‍යා ඊළඟට සම්මා දිට්ටි සහ දැන් අතන ව්‍යාපාදේ කියලා ගත්තනම් අව්‍යාපාදේ කියන මේ කාරණා 21 කර්ම හැටියට පෙන්නනවා චේතනාවත් එක්ක තමයි 22ක් බවට පත් වෙන්නේ ඒතර අපි තේරුම් ගන්න ඕන මේ කාරණාවන් ඔස්සේ චේතනාවට පරිබාහිරින් කවරක් නිසාද මේවා කර්ම කියන නාමයේ යොදන්නේ කියලා. දෙයකට උදාහරණ වශයෙන් පැහැදිලි කළාම දැන් දස අකුසල කර්මපත අතර ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය සහ සම්ප්‍රප්පලාප කියන මේ හත මේ අකුසල කර්මපත හතක් මේ හත කෙරෙන්නේ චේතනාව මූලික කොටගෙන. ඒක පැහැදිලි. නමුත් දැන් අවිජ්ජා කියන අකුසලය එකත් දැන් කර්ම කියන එක කුසල අකුසල දෙකටම යොදන නාමය. ඒතර ඒක තමයි කර්මය කියලා කියන්නේ කුසල අකුසල දෙකම සංග්‍රහ වෙනවා. දැන් අවිජ්ජා කියන එක අකුසල කර්මයක්. ඒතර අවිජ්ජාව කියලා කියන්නේ අනුන්ගේ දෙයට දැඩි ලෙස ආසා කිරීම තමයි අවිජ්ජාව කියලා කියන්නේ. සිතෙන් සිදුවන අකුසල කර්මයක්. ඒතර මෙතන අවිජ්ජාව සිදුවෙන්නේ චේතනාව මූලික කොටගෙන නෙවෙයි. අවිජ්ජාව කියලා කියන්නේ අනුන්ගේ දෙයට ආසා කිරීම වශයෙන් පහළවන දැඩි ලෝභය. ලෝභ චෛතසිකය. ඒතරන්න චේතනා සංප්‍රයුක්ත ලෝභ චෛතසිකය තමයි අවිජ්ජා කියන අකුසල ධර්මයේදී කර්මයේ බවට පත් වෙන්නේ. ඒතර චේතනාව නෙවෙයි එතන මූලිකත්වය අරගෙන තියෙන්නේ ලෝභය කියන චෛසික ධර්මය. ඊළඟට ව්‍යාපාදය. දැන් ව්‍යාපාදය කියලා කිව්වේ තරහ. ඒතර මෙතන ව්‍යාපාදය කියන එක අකුසල කර්මයක්. මේ අකුසල කර්මයේදී කර්මයේ බවටපත් වෙන්නේ චේතනාව නෙවෙයි චේතනා සම්ප්‍රයුක්ත ද්වේෂ චෛතසිකයේ තමයි කර්මයේ බවටපත් වෙන්නේ. ඒක පැහැදිලිනේ දැන් තමන් අපි ඉගෙනගෙන තියෙනවා චේතනාව කියන එක හැම සිතත් එක්කම යෙදෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන කර්මය කියලා කියන්නේ සිත පමණක් නෙවෙයි. කර්මය කියන්නේ සිත නෙවෙයි. ඒතර දැන් මෙතන අවිජ්ජාව තුල කර්මයේ බවටපත් උනේ චේතනා සම්ප්‍රයුක්ත ලෝභ චෛසිකය. තරහව කියන ව්‍යාපාදයේ කියන එකේදී කර්මයේ බවටපත් වෙන්නේ චේතනා සංප්‍රයුක්ත දැන් චේතනාව කියන එක හැම සිතත් එක්කම යෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. ඒතර මෙතන ද්වේෂය නැත්නම් ව්‍යාපාදයේදී කර්මයේ බවටපත් වෙන්නේ චේතනා සංප්‍රයුක්ත ද්වේෂ චෛසික ධර්මය. ඊළඟට මිච්ඡාදිට්ඨිය එකත් අකුසල කර්මයක්. ඒතර මෙතනදී අකුසලයේ බවටපත් වෙන්නේ චේතනාව නෙවෙයි. චේතනාව කියන එක අප්‍රධානයි. මෙතන කර්මය බවට පත් වෙන්නේ දිට්ටි චෛසික ධර්මයේ. අපි දිට්ටි කියලා අකුසල චෛසිකයක් ඉගෙනගෙන තියෙනවානේ. ඒතර මෙතන මේ මිච්ඡා දිට්ටියේදී ඒක අකුසල කර්මයක්. ඒකෙදී කර්මයේ බවට පත් වෙන්නේ චේතනා සංප්‍රයුක්ත දිට්ටි චෛසිකය. දැන් අපි කුසල කර්ම ගැන කල්පනා කරනකොට දැන් අවිජ්ජාවේ අවිජ්ජාව කියන එකේ විරුද්ධාර්ථය අපි ගත්තොත් අනවිද්‍යාව. ඒතර අනවිද්‍යාව තුල කර්මයේ බවට පත් වෙන්නේ චේතනාව නෙවෙයි. අනවිද්‍යාව තුල කර්මයේ බවට පත් වෙන්නේ අලෝභ චෛසික ධර්මය. චේතනා සංප්‍රයුක්ත අලෝභ චෛසිකය තමයි මෙතනදී කර්මයේ බවට පත් වෙන්නේ. එතකොට අව්‍යාපාදය කියන කුසල ධර්මයේ තුලදී කර්මයේ බවට පත් වෙන්නේ චේතනා සංප්‍රයුක්ත මෛත්‍රී චෛසික ධර්මය. ඊළඟට සම්මා දිට්ඨියේදී කර්මයේ බවට පත් වෙන්නේ චේතනාව නෙවෙයි චේතනා සංප්‍රයුක්ත ප්‍රඥා චෛතසිකය සම්මා දිට්ඨියේදී චේතනා සංප්‍රයුක්ත සම්මා දිට්ඨිය හැටියට අපි නම් කරන මේ ප්‍රඥා චෛතසික ධර්මයේ තමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මෙතනදී කර්මය කියන එක චේතනාව හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් යම් ආකාරයේ කරුණු කාරණා විග්‍රහ කිරීමේදී. නමුත් චේතනාව එකම හේතුව නෙවෙයි. මොකද එහෙම ගත්තොත් වැරදි. මොකද බුදුදහම තුල ඒක හේතුවක් කොතනකවත් පෙන්වන්නේ නැහැ. තවත් බොහෝ හේතු සංප්‍රයුක්තවයි හැම ධර්මතාවයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන එහෙනම් මෙතන අර චේතනාව ඇයි දැන් චේතනා හම්බික්කවේ කම්මං වදාමේ කියලා මේ නිබ්බේධික සූත්‍රයේදී දේශනා කොට වදාළ අර්ථය කවරක්ද කියන එක අපේ විග්‍රහ කරගන්නට ඕන. ඒක මෙහෙම හිතමු. දැන් අපි කල්පනා කරොත් මේ සතෙක් මරනවා. ඒ කියන්නේ අපි අතින් ගහලා සතෙක් මරන අවස්ථාවක්. බොහෝ විට වෙන දෙයක් නේ. එතකොට දැන් එතනදී කර්මයේ බවටපත් වෙන්නේ කොහොමද? දැන් කර්මයේ බවටපත් වෙන්නේ ඒ එතන අපි කියද එතන ප්‍රාණඝාතයක්නේ. ඒතර ප්‍රාණඝාත, අකුසල කර්මය සහ දාන ආදී කුසල ධර්මේව චේතනා සම්ප්‍රයුක්තව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. චේතනාව මූලිකත්වෙහි ලා සලකනවා එතනදී. දැන් මෙතනදී මුලින්ම සතෙක්ට පහරක් ගසන්න ඕන කියලා ප්‍රාණඝාතයක් කරන්න ඕන කියලා මුලින්ම පහළ වෙන්නේ සිතක් තමයි පහළ වෙන්නේ. චේතනා සම්ප්‍රයුක්තව සිතක් පහළ වෙනවා. ඊට පස්සේ සිතත් එක්කම ඒ සිතෙන් හටගන්නවා වායෝ ධාතුවක් වායු වේගයක් හටගන්නවා. අපේ ඒකට කියනවා මේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒකෙන් තමයි ශරීරයේ හැම වෙලෙම අපි හෙට මෙහෙට කරන්නේ ඒ වායෝ ධාතුවෙන්. එතකොට දැන් සතෙක් මරන් මේක බොහොම සුළු ක්ෂණයකදී වෙන දෙයක් අපි මේ බොහෝ වෙලාවක් ගත කරලා පැහැදිලි කරන්නේ. අපි පැහැදිලිනේ දැන් මදුරුවෙක් කනකොට ওই මදුරුවා මරන්න ගොඩක් කල්පනා කර කර ඉන්නේ නෑනේ. ක්ෂණයකින් මදුරුවා මැරෙනවා. ඒතර එතනදී අර කාර්යය ඔක්කොම සිද්ධ වෙලා තමයි ඒක වෙන්නේ. ඒතර අපි මීට කලිනුත් ඉගෙනගෙන තියෙන මෙතන සත්ත්ව පුද්ගල කෙනෙක් නැහැ මෙහෙවන්නේක් නැහැ කියලා. ඒතර ඒ මරන්න ඕන කියන චේතනාව පහළ වීමත් සමගින්ම චේතනාව විසින් යම්කිසි වායු වේගයක් උපද්දවනවා. ඊට පස්සේ ඒ වායු වේගයෙන් ශරීරය අර සතා කරා යොමු වෙනවා. ඒතකොට සතාගේ ශරීරයට අපි අතක් හෝ පයක් හෝ වේගයෙන් ඒ සතා කෙරෙහි පතිත වෙනවා. මේ වායු වේගයෙන්. ඒතකොට ඒ සතාගේ ශරීරය පොඩි වෙනවා. ඒ ශරීරයේ පොඩි වීම හේතු කොටගෙන සතා මිය පරලොව යනවා. ඒතර මෙතනදී සතා මිය පරලොව ගියේ කවරක් නිසාද? ශරීරයේ පොඩි වීම නිසා. ඒතර ශරීරයේ පොඩි වුණේ කවරක් නිසාද? ඒ අත වේගයෙන් ශරීරයේ වැදුණු නිසා. ඒතර වේගයෙන් අත වැදුනේ කවරක් නිසාද? වායෝ ධාතුව නිසා. වායෝ ධාතුව ඇති වුණේ කවරක් නිසාද? ඒ ඇතිවෙච්ච චේතනාව හේතු කොටගෙන. ඒතර මෙතන අත වැදීම, ශරීරයේ පොඩිවීම, ඒ ඔක්කොම අප්‍රධාන කාරණා. ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ චේතනාව. අන්න ඒ කාරණාව අරමුණු කරගෙන තමයි මෙතනදී තථාගතයන් වහන්සේ විසින් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරන්නේ. ඒතර දැන් ඔය ඇත්තන්ට පැහැදිලි එහෙම නොවුණු තැන් තමයි අපි අර මුලින් පැහැදිලි කළේ. මේ මිත්‍යා දෘෂ්ටිය, අවිජ්ජාව, අනවිද්‍යාව, ව්‍යාපාදය ඒ තැන්වලදී ශාරීරියේ ගමන් කිරීමක් තිබුණ නැහෙනේ. ඒතර අන්න ඒ නිසා තමයි මෙතන අර ප්‍රාණඝාත ආදී දාන ආදී ක්‍රියාවන් තුළදී චේතනාව මූලිකත්වෙහිලා කර්මයේ සිද්ධ වෙනවා. නමුත් අර අවිද්‍යාව තුළදී කර්මයේ බවට පත් උනේ චේතනා සංප්‍රයුක්ත ලෝභ චෛසිකය තැනදී. දැන් පැහැදිලි ඉන්නේ එහෙනම් කවරක් නිසාද එහෙම වෙන්නේ කියලා. දැන් ඊට පස්සේ ව්‍යාපාදයේදී කර්මයේ බවට පත් උනේ චේතනා සංප්‍රයුක්ත ද්වේෂචෛසිකය. මිත්‍යා දෘෂ්ටියේදී කර්මයේ බවට පත් වෙන චේතනා සම්පයුක්ත දිට්ඨිචෛසිකය. ඒ විදිහට අනිකුත් කුසල ධර්මයන් ගැන තමන් නුවණින් කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි කර්මයේ බවට පත්වෙන ධර්මතා 22ක් චේතනාවත් එක්ක දේශනා කරලා තියෙන මේ අත්සාලිනියේදී. ඊට පස්සේ අපි තේරුම් ගන්නට ඕන මේ අපි රැස් කරන මේ කර්ම කියන ධර්මතා ගැන අපි හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. දැන් තියෙන එක ප්‍රශ්නාර්ථයක් තමයි අපි හැම වෙලාවකම ඉගෙන ගන්නවා. මේ සිතක් හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. ඒතර ඒක කුසලය වශයෙන් පහළවන කුසල කර්ම හැටියට පහළවන සිතත් ඒ වගේමයි. අකුසල කර්ම හැටියට පහළවන සිතත් ඒ වගේමයි. හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. ඒතර නිරුද්ධ වෙච්ච සිතකින් කොහොමද නැවත අනාගතයේ විපතක් ඇති කරන්නේ නැත්නම් විපාකයක් ජනිත කරන්නේ. ඒතර බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඇයි මුකුත් ඉතුරු වෙන්නේ නැහනේ. හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා නම් ඒ කර්මය කොහොමද අනාගතයේදී විපාකයක් ඇති කරන්නේ. ඒතර ඒක පෙන්වා දෙනකොට සඳහන් කරලා තියෙන කාරණාවන් තමයි දැන් කර්මයේ තියෙන ස්වභාවය තමයි දැන් කර්මයකින් සමහර විට ඒ කර්මය කළ මොහොතේම විපාකයක් ඇති කරන්නේ නැහැ. බොහෝ විට අපි අහලා තියෙනවා කර්මයන් තුල ditth ධම්ම වේදිනිය වශයෙන් විපාක ඇති කරන අවස්ථා තියෙනවා. ඊළඟට උපපජ්ජ වේදනීය හැටියට ඊළඟ භවයේදී විපාක ඇති කරන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපරාපරිය හැටියට සසරේ ඕනෑම කාලයක් තුල අවස්ථාවක් සම්මුඛ වෙච්ච ගමන්ම විපාකයක් ජනිත කරනවා. එතකොට ඒ කොහොමද? දැන් හටගත් කර්මේ නැති වෙලානේ සිත නැති වෙලා. ඒක විග්‍රහ කරන්නේ දැන් නොඑක් උපමා ඒකට යොදලා තිනවා දැන් අපේ රේණුකාණේ හාමුදුරන්ගේ ග්‍රන්ථ තුල නොඑක් උපමා මේ සඳහා යොදලා තිනවා. එකෙන් එකක් තියෙනවා දැන් ණයකාරයෙක්. දැන් අපෙන් කෙනෙක් ණයක් ගන්නවා. කවුරු හරි කෙනෙක් ණයක් ගත්තාම ඒ ණය ගැනීමත් සමගින්ම ණය ගැනීමේ ක්‍රියාවලිය එතනින් අවසන් වෙනවානේ. ණය ගැනීමේ ක්‍රියාවලිය අවසන් වෙනවා. නමුත් ඒ ණය ගැනීමේ ක්‍රියාවලිය අවසන් වුණාට ඒ කෙනා ණයකාරයෙක් නෙවෙයි දේ මුදල ආපසු ඒ කෙනාට ලබා දෙනකම්. ආපසු ලබා දෙනකම් ණයකාරයෙක්. ඒතර ඒ කෙනා ඒ ණය නොගෙවා ඉන්නකම්ම එයා ණයකාරයෙක් බවට පත් වෙලා. නමුත් ණය දීමේ ක්‍රියාවලිය දුන්න විගසම අවසන් වුණා. නමුත් ඒක ඒ ක්‍රියාවලිය අවසන් වුණා කියලා අර කෙනා ණයකාරයෙක් නෙවෙයිද? ණයකාරයෙක්. ඊතරේ මෙයා ණයකාරයෙක් කියන එක කොතනද සඳහන් වෙලා තියෙන්නේ? කවර ආකාරයකින්ද පවතින්නේ? කිනම් ස්ථානයකද පවතින්නේ? තියෙන තැනක් තියනවාද? මෙයා ණයකාරයෙක් කියලා මෙයාගේ තියෙන තැනක් නැහැ. ඒ වගේම තියෙන ආකාරයක් නැහැ. හැබැයි මෙයා නායකාරයෙක් කියන ස්වභාවය ඒ సంతානය තුළ ඉතිරි වෙලා තිනවා. ඒ නිසා එයා අනිවාර්යයෙන්ම ඒ ණය ගෙවන කම්ම ණයකාරයෙක් බවට පත් වෙනවා. ඒක එකක්. ඊළඟට දැන් කර්මය කියන එක යම් තැනක රැස් වෙලා තියෙනවද? ඒතරි කර්මය කියන එක අපි කරපු කර්ම යම් තැනක රැස් වෙලා තියෙනවත් නෙවෙයි. දැන් සමහර අය හිතනවා මේවා කොහේ හරි තැනක තැන්පත් වෙලා තියෙනවා. ඒවා තමයි අපිට නැවත විපාක දෙන්නේ කියලා. නමුත් අපේ ගෙනගෙන තියෙන කාරණාව තමයි මේ හටගත් ධර්මයන් ඒ ක්ෂණෙහිම නිරුද්ධත්වයටපත් වෙනවා කියන එක. ඒතර මේව යම් තැනක රැස් වෙලා තියෙනව නෙවෙයි. හැබැයි නැති දේවලුත් නෙවෙයි. ඒකට තියෙන තවත් උපමාවක් තමයි දැන් හැමෝටම නමක් තියෙනවා. නේද? අපි හැමදෙනාටම නමක් තියෙනවානේ. ඒතර අපි ඒ කෙනා දැක්ක ගමන් නම කියලා කතා කරනවා. ඒ නමක් තියෙන නිසානේ. හැබැයි ඒ නම කියන එක ඒ කෙනාගේ කොතනද තියෙන්නේ? කුමන ආකාරයකටද ඒක තැන්පත් වෙලා තියෙන්නේ? කවර ස්ථානයකද තැන්පත් වෙලා තියෙන්නේ? එහෙම තැනක් නෑ නේද? නමුත් නමක් කියන එකක් නැද්ද? තියෙනවා. කොතනද තියෙන්නේ? තියෙන තැනක් නැහැ. තියෙන ස්ථානයක් නැහැ. තියෙන ආකාරයක් නැහැ. නමුත් නමක් කියන එකක් නැත්තේ නැහැ. ඒ නිසා අපි ඒක නා දකින්නකොටම නම කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ කියන මේ කර්මය කියන එක තියෙන තැනක් නැහැ. හැබැයි තියෙන ආකාරයක් නැහැ. ස්ථානයක් නැහැ. නමුත් කර්මය කියලා එකක් තියෙනවා. විපාකයක් කියන එකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක බුදුවරුන්ට විතරක්ම විශේෂ වෙන එකක් කියලා. මේක සීමාව ඉක්මවා කල්පනා කරන්න ගියොත් තමයි අපිට ප්‍රශ්න ඇති වෙන්නේ මේ හටගන්න ධර්මයන් ඒත් එක්කම නිරුද්ධ වෙනවා කොහොමද විපාකයක් ඇති කරන්නේ. ඉතින් දැන් පැහැදිලි එහෙනම් හැම ධර්මයකම එහෙම නිශ්චිත ස්ථානයක රැස් වෙලා තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒව නැති ධර්ම නෙවෙයි තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ වගේම තමයි තවත් උපමාවක් දක්වලා තියෙනවා. දැන් ඵලයකින් දැන් හිත අඹ ඇටයකින් ඒ අඹ ඇටේ රෝපණය කළාම ඒ පැලය හටගෙන කාලයක් ගියාම ඒකෙන් ඵල දරනවා. නමුත් ඒ අඹ අඹ ඇටයකින් පුළුවන් ද අපිට අඹ ඵලයක් ගන්න. බෑනේ. අඹ ඇටයකින් අපිට අඹ ඵලයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර අඹ ඇටේ හිටවලා ඒ අඹ ඇටෙන් හටගන්න අංකුරය දැන් ඒතර අඹ ඇටේ දි รา පත් වෙලා බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි ගහ ඵල දරන්නේ නේ. ඒක පැහැදිලිනේ හැමෝටම. එතකොට අන්න ඒ වගේ කියන නමුත් ඒතර ආරාම්භ ඇටේ නෙවෙයි එතන තියෙන්නේ. ඒ අඹ ඇටේ දි รา පත් වෙලා බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි ඒකේ ඵල දරන්නේ. අන්න ඒ වගේ තමයි මේ කර්මය කියන එකත් මේ අපි අද මේ වෙලාවේ මේ කර්මයක් රැස් කරනවා. නමුත් මේ පහළවන හැම සිතක්ම ඒත් සමගින්ම නිරුද්ධත්වයටපත් වෙනවා. නමුත් මේකෙන් ඇති කරන ඵලය කියන එක යම් ස්වභාවයකින් సంతානය තුල රඳා පවතිනවා. ඒක හරියට අර නමක් පවතිනවා වගේ. ඊළඟට නායකාරයාගේ ණයගත් එකේ ස්වභාවයක් පවතිනවා වගේ. නමුත් තියෙන ස්ථානයක් නැහැ. තියෙන ආකාරයක් නැහැ. හැබැයි කර්මය කියලා එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කර්මය පිළිබඳව නොඑක් ආකාරයේ විවරණයන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර දැන් කර්මය ගැන අපි විග්‍රහ කරගෙන යනකොට මේ කර්මයේ තියෙන තවත් එක ස්වභාවයක් තමයි අපි තව ඉදිරියට මේක විග්‍රහයට ලක් කරනවා. හැබැයි සියලු කාරණා විග්‍රහ කරන්නේ නැහැ. මොකද්ද හේතුව? කර්මයේ පිළිබඳව සියලු දේවල් විග්‍රහ කරන්න ගියොත් අපිට මාස ගාණක් සාකච්ඡා කරන්න වෙනවා. දැන් ප්‍රාණඝාතය ගත්තහම මම අර එක චූටි වෙලාවකදී ඒක මතක් කරන. නමුත් ප්‍රාණඝාතයේ සිදුවන ආකාර බොහෝ ගණනාවක් තියෙනවා. ඉතින් අපි ඒක මෙහෙම කරන්න ගියොත් මේක බොහොම දිග පාඩමක් බවට පත් වෙනවා. ඉතින් අර හැමෝටම තේරුම් ගන්න පුළුවන් නිසා අපි බොහොම සීමා සහිතවයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ. ඒතර කර්මය තුල තියෙන තවත් එක ස්වභාවයක් තමයි බොහෝ අය නිතර නිතර සාකච්ඡාවට බඳුන් කරන දැන් අපේ රැස් කරන කර්මයේ විපාකය අනිත් අයටත් බලපෑමක් ඇති කරනවද කියන්නේ අපි කරන කර්ම අනිත් අයට බලපෑමක් ඇති කරනවද? දැන් ඇත්තටම බොහෝ විට කර්මය කරන කෙනාටම තමයි කර්මයේ විපාකයක් ලැබෙන්නේ. ඒ නිසා අපි නිතරම අර භාවිත කරන්නේ යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං. කල්යාණකාරී කල්යාණම් පාපකාරීච පාපකාරිනම් කියලා මේ තමන් වපුරන්නේ හොඳ දෙයක්ද? එකෙන් තමන්ටම හොඳ ආස්වැන්නක් ලැබෙනවා. තමන් වපිරුවොත් මේ අනවශ්‍ය දේවල් ඒකේ අස්වැන්න Taman තමයි ලැබෙන්නේ කියලා. නමුත් මේ කර්මයේ විපාකය ගැන කියනකොට මේ අට කතාවන් තුල තවත් ආකාර බෙහෙදයක් දක්වලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කර්මයේ විපාක හැටියට ඉගෙනගෙන තියෙනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක හැටියට. ඒක පැහැදිලි. නමුත් ඒ වගේම කර්මයේ තවත් ස්වභාවයක් තියෙනවා මේ විපාකය ලබලා දෙනකොට සාමාන්‍ය මේ විපාක ස්වභාවයේ වගේම නිස්සන්ද ස්වභාවය කියලත් එකක් පෙන්වනවා. ඒතර මේක කර්මයේ විපාකය ලැබෙනකොට අන්න ඒක ඍජුවම ඒ කරපු තැනැත්තා කෙරෙටම නැවත ළඟා වෙනවා. නමුත් මේ ප්‍රබල කර්ම කරපු අයට ඒ කර්මයේ විපාකය දෙනකොට ඒ විපාකයේ නිස්සන්ද ඵලයක් හැටියට ඒ වටපිටාවින් අයටත් ඒකේ යම් ස්වභාවයක් දැනෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒකට උදාහරණ හැටියට පෙන්වලා දෙන්නේ දැන් සවැත් නුවර හිටියා මහදන සිටුවරයෙක් 40 කෝටියක් තියෙන සිටුවරයෙක්. ඒතර මේ සිටුවරයාගේ ස්වභාවය තමයි කාටවත් කිසි දෙයක් දෙන්නේ දෙන අයටත් එපා කියවල නවත්තනවා. ඒතර මෙයාගේ නෑදෑයන් මාසෙට දෙවාරයක් කැඳවලා ඔක්කොටම අනුශාසනා කරනවා කිසිම දෙයක් කාටවත් දෙන්න එපා. දැන් අර ඇසේ ගාන අඳුන් තියෙනවනේ. අඳුන් ඇසේ ගානකොට බොහොම චුට්ටයි ගාන්නේ. ගොඩක් ගාන්නේ එකවර. ඒතර මේ චුට්ට චුට්ට හරි ගෑවට කවදාහරි දවසක ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා මේ 40 කෝටියක් කියන ධනෙ ලොකු ධනයක් කියලා හිතන්න එපා. මේක ඉවර වෙනවා. ඒ නිසා මුකුත්ම දෙන්න එපා. කියලා නෑදෑයන්ට අනුශාසනා කරන මාසයකට දවස් දෙකක් ඇඳවලා. තමන්ගේ පුතාට දවසට තුන් පාර බැගින් අනුශාසනා කරන හරියට අර බෙහෙතක් පොනවා වගේ දවසට තුන් වතාවක් මේ අනුශාසනා කරන මේවා කාටවත් මුකුත් දෙන්න එපා කියලා. ඉතින් මේ විදිහට ජීවත් වෙලා එයා මිය පරලොව ගිහිල්ලා ඒ ආසන්නයේම පවුල් දහසක් ඉන්න සැඩොල් කුලයක ප්‍රතිසන්දිය ලබනවා. ඒතර මෙයා දැන් එක හරි අකුසලයක්නේ. දැන් Taman දෙන්නෙත් නෑ. දෙන අයත් වළක්වනවා. ඒක ලොකු අකුසලයක්. ඉතින් මේ නිසා මොකද උනේ මේගොල්ලෝ මේ සැඩොල් කුලය අය අනුන්ට බැලමිහෙවා බැලමිහෙ කරලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන පිරිසක්. ඉතින් මේ කෙනා ඉපදිච්ච ගමම මොකද උනේ ප්‍රතිසන්දිය ලැබූ ගමම ඒ ගමේ ඔක්කොටම කන්න බොන්න නැති වුණා. දැන් වෙනදාට හෙට හරේ කැඳ ටිකක් හදාගන්න හාල් ටිකක් ඉතුරු කරගත්තා නම් මෙයා ඉපදිච්ච දවසේ ඉඳලා මේ පහුවෙන ඉඳලා ගන්න හාල් මිටක්වත් ඉතුරු කරගන්න බැරි වුණා කියලා කියනවා. ඊතරම් දුෂ්කරතාවයට මුහුණ දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා මෙතෙක් කාලයක් අපිට මෙහෙම දෙයක් වුණේ නෑ. අපේ අතරේ කාලකන්ණියක් ඉපදිලා තියෙනවා කියලා මේගොල්ලෝ දහසක්නේ දෙකට බෙදුන 500 බැගින්. ඒතර අර දැන් දරුවා පිළිසඳ ගත්ත අම්මා ඉන්න කොටසට අර දුර්භාග්‍ය සම්පන්න කාලේ හැම තිබ්බ අනිත් පිරිසට වෙනදා වගේ කටයුතු කරගන්න අවස්ථාවක් සැලසුණා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට 250 ගානේ බෙදිලා ඔය විදිහට බෙදිලා බෙදිලා අන්තිමේදී අර අම්මා විතරක් තනි වුණා. ඉතින් මව්වරු කියන්නේ බොහොම කරුණා බරිතායනේ. ඉතින් එයා කොහොම හරි දරුවා ආරක්ෂා දරුවා මව කුසින් බිහි වෙනකම්ම දරුවාට යමක් කමක් හොයාගෙන ඇවිදින්න පුළුවන් වෙනකම්ම දරුවව ලොකු මහත් වෙනකන් ආරක්ෂා කරලා පස්සේ මේ බෙලක් කැබෙල්ලක් අතර දීලා යවත් අතහැරියා කියලා කියනවා. මොකද අම්මටවත් ලැබෙන්නේ ඉතින් ඒක පැහැදිලි එහෙනම් අන්න කර්මයේ විපාකය ලබලා දෙනකොට මේ වගේ බලවත් කර්ම කරපු අයට ඒ කෙනාට විතරක් නෙවෙයි වටපිටාවේ ඉන්න අයටත් යම්කිසි බලපෑමක් ලබලා දෙනවා. ඒක තමයි නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ඒ අකුසල පක්ෂය. දැන් කුසල පක්ෂයටත් කතාවක් දක්වනවා. දැන් එක මේ බමුණෙක් හිටියා බොහෝ ඈත කාලයක. මේ බමුණා අවුරුදු දැන් ඒ කියන්නේ දැන් එතන මේ එක සිටුවරයෙක් හිටියා ඒ සිටුවරය ලක්ෂයක් වටින මේ ආහාරයක් තමයි අනුභව කරන්නේ. ඒ කියන්නේ අනුභව කරනකොටත් මහා පිරිසක් හැඳවලා බොහෝ අයට පේන්න මේ ලොකු મંદિરයක ඉඳලා තමයි මේක අනුභව කරන්නේ. ඉතින් ඒක මිනිස්සෙක් හිට මේ මිනිස්සයාට හරි කැමැති මේක අනුභව කරන්න. නමුත් වත්කමක් නැහැ, දුප්පත්. ඉතින් කිව්වා ඔබට මේ මම අනුභව කරන මේ බත් රන්තලිය ලක්ෂයක් වටන එක දෙනවා හැබැයි වැඩ කරන්න ඕන. ඉතින් මේ මිනිස්සයා අවුරුදු 3ක් ඒ ගෙදර බැල මෙහෙරකම් කරා. මේ තෘෂ්ණාව එකකින් පේන්නේ නේ. එතකොට අවුරුදු 3ක්ම බැල මෙහෙකම් කරලා මේ ලක්ෂයක් වටිනා බත් තලිය ලබා ගත්තා. ඉතින් එදාම මේ කෙනාට පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණා. ඉතින් අරයාගේ දාන චේතනාව කොතෙක්ද කියනවා නම් මේ අවුරුදු 3ක් මේ බැල මෙහෙ කරලා ගත්ත රන් තලිය කිව්ව මං එයා කල්පනා කරා මං දුප්පත් වෙලා ඉපදිලා ඉන්නේ දානයක් නොදුන්න නිසා. ඉතින් ඒ නිසා දැන් මට අවස්ථාවක් තියෙනවා කියලා මේ අර අවුරුදු 3ක් බැල මෙහෙ කරලා බොහොම ධාර්මිකවනේ කියන්නේ. අවුරුදු 3ක් බැලමිහිකම් කරලා ලබාගත් මේ ලක්ෂයක් වටිනා බඳුන, ඒ කියන්නේ මේ ආහාරය පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් ලොකු කුසලයක් ඒක. ඉතින් පසු කාලීනව ඒ කෙනා manuss ලෝකෙ ඉපදුනා. සවැත් නුවර ආසන්න ගම්මානයක. මේ කෙනා ඉපදීමත් සමගින්ම ඒ gedara අයට වටපිටාව අයට කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් උනේ නැහැ. හැම දිනාටම මහා සැපයක් ලැබුණා. ඒ නිසා මෙයාට නමක් තිබුණා සුඛ කුමාර කියලා. නමකුත් තිබ්බා. අන්න ඒකෙන් පේනවා මේ තමන් කරන කුසලය ප්‍රබල කුසල්වල ඵලයන් විපාක දෙනකොට අන්න ඒක ඒ කෙනාට විතරක් නෙවෙයි එයාව ඇසුරු කරගෙන ඉන්න වටපිටාවේ ඉන්න අයටත් ඒකේ අර නිස්සන්ද ඵලය කියන එක ලැබෙනවා කියන එක. ඉතින් එහෙනම් පැහැදිලි මේ කර්මය විපාක දෙනකොට ප්‍රබල කර්ම මෙතන සඳහන් කරන්නේ ඒක කරන කෙනාටත් එයා ඇසුරු කරගෙන අනිත් පිරිසටත් යම් ආකාරයක බලපෑමක් කරනවා කියන එක පැහැදිලි. ඒක තවත් අපිට හොඳටම පැහැදිලි වෙන අවස්ථාවක් තමයි අර ලෝසක තෙරුන් වහන්සේ මතක ඇති ලෝසක තෙරුන් වහන්සේ පිරිනිවන් පාන දවසේදී සරියුත් මහරහතන් වහන්සේට අවශ්‍ය වුණා මේ අදවත් කුසගින්න නිවා ගන්න තරමට ආහාරයක් පිළිගන්නන්න ඕන කියලා. මොකද මේ කෙනාට ලැබුණේ කරපු අකුසල එක කතාව දන්නවනේ හැමෝම. නමුත් මේ රහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ ගියාම මුකුත් ලැබුණේ නැහැ. සරියුත් හාමුදුරන්ට ලැබුණෙත් නැහැ කියලා කියනවා. ඒක පැහැදිලි. අනේ ඒකෙන් පේනවා මේ ප්‍රබල අකුසල් වල විපාකය එයාව ඇසුරු කරන් ඉන්න අනිත් අයටත් යම් බලපෑමක් ලබා දෙනවා කියන එක. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අකුසලයන්ගේ ප්‍රබල අකුසලයන්ගේ විපාකය කියන එක ඒ අකුසල කර්මය කරන කෙනාටත් බලපෑමක් ඇති කරනවා ප්‍රබල වශයෙන්ම එයාව ඇසුරු කරගෙන ඉන්න අනිත් පිරිසටත් යම් බලපෑමක් අනිවාර්යයෙන්ම ඇති කරවනවා කියන එක. ඉතින් ඒකත් කර්මයේ තියෙන එක ස්වභාවයක්. ඊළඟට දැන් මේ කර්මයන්ගේ විපාකත්වය ලබලා දෙනකොට දැන් කර්මය ප්‍රධාන තැනක් ගන්නවා. ඒකේ විපාකය තමයි ලැබෙන්නේ. හැබැයි කර්මයේ විපාකත්වය ඇති කරන්න නම් ඒකට තවත් හේතු සාධක බලපානවා. ඒකෙන් ආකාර දෙකක් පෙන්නනවා. කර්මයක් විපාක දෙනකොට ඒ කර්මයේ විපාක දෙන්න තියෙන බාධක ධර්මයන් ඉවත් වෙන්න ඕන. ඒ වගේම ඒ කර්මයේ විපාක දීමට අවශ්‍ය කරන හේතු සාධක කියන්නේ හේතු යහපත් දේවල් ඒ යහපත් පරිසරය ලැබෙන්නත් ඕන. එතකොට බාධක ධර්මයන් දුරු වීමත් ඊළඟට හේතුකාරක ධර්මයන් ලංවීමත් කියන මේ காரணා දෙක සම්පාදනය වුණාම තමයි කර්මයේ විපාකය ලැබෙන්නේ. ඊළඟට අනිත් කාරණාව තමයි කර්මයේ විපාකය ලැබෙන්නේ සුදුසු කාලයේදීම පමණයි. දැන් අර බාධක ධර්මයන් දුරු වීමත් ඊළඟට හේතු ධර්මයන් ලංවීමත් හැබැයි සුදුසු කාලය වෙන්නත් ඕන. අන්න ඒ සුදුසු කාලයේම තමයි කර්මයේ විපාක දෙන්නේ. අකාලයේ කර්මයන්ගේ විපාක දීමක් නැහැ කියලත් පෙන්වා දෙනවා. ඒ අනුව කුසලයට බාධක ධර්ම හතරක් තියෙනවා. ඒ වගේම අකුසලයටත් බාධක ධර්ම හතරක් තියෙනවා. ඒ කියන්නේ අකුසලේ විපාක දෙන්නේ. ඒ වගේම දැන් මෙතනදී අකුසලය විපාක නොදීමට හේතු ධර්ම හතරකුත් තියෙනවා. කුසලයේ විපාක නොදීමට හේතු ධර්ම හතරකුත් තියෙනවා. ඒ දේවල් තමයි අපේ ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා හතරක් උගන්වනවා. ඊළඟට ගති විපatti කාල විපත්ති, උපදි විපත්ති, ප්‍රයෝග විපත්ති කියලා ආකාර හතරක් උගන්වනවා. ඉතින් මේකේ තියෙන අර හේතු ධර්මයන්, ඒ කියන්නේ මේ බාධක ධර්මයන් සහ අනිකුත් හේතු ධර්මයන් ගැන කතා කිරීම තුළ මේ විභංග ප්‍රකරණයේදී මේ காரணා හතර ආකාර 16කට විග්‍රහ කරනවා. ඒතර අපි දැන් මේ காரணා 16 තමයි දැන් මේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විතරක් නේ තවත් නොයෙක් ප්‍රභේද තියෙනවා. නමුත් මේ ටිකත් අපේ තේරුම් අරගෙන තියෙන්න ඕන. දැන් මෙතන කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ විපාක දෙන්න සම්පatti හතරක් තියෙනවා. ඒ කියන්නේ ඒවට තමයි ගති සම්පatti, උපද සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා හඳුන්වන්නේ. ඒවා අකුසලයේ විපාක දෙන්න බාධක ධර්ම. යම් කෙනෙක් ගති සම්පත්තිය ලැබුවා නම් ඒක අකුසලයට බාධාවක් විපාක දෙන්නේ. උපදි සම්පත්තිය ලැබුවා නම් ඒකත් අකුසලයට බාධාවක්. ඊළඟට ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පත්තියත් අකුසලයට බාධාවක්, ප්‍රයෝග සම්පත්තියත් අකුසලයට බාධාවක්. ඊළඟට ගති විපත්තිය ලැබුවොත් එහෙම කුසලයට බාධාවක්, අකුසලයට යහපත් විපාක දෙන්න පුළුවන්. ඊළඟට උපදි විපත්තිය ලැබුවොත් කුසලයට ඒක බාධාවක්, නමුත් අකුසලයට ඒක විපාක දෙන්න හොඳ සුදුසු කාරණාවක්. ඒ වගේම කාල විපත්තියත් කුසලයට බාධාවක් ඊළඟට ප්‍රයෝග විපත්තියත් කුසලයට බාධාවක් නමුත් අකුසලයට විපාක දෙන්න පුළුවන්. ඒතර ඒ අනුව තමයි දැන් අභිධර්ම පිටකයේදී මෙතන පළවෙනියට පෙන්නනවා අකුසල් පක්ෂය ගැන අපි සාකච්ඡා කරමු. මෙතන පෙන්වා දෙනවා අත්තේ කච්ඡානේ පාපකානි කම්ම සමාදානානේ ගති සම්පatti ප්‍රතිබාල්හානි න විපච්ඡන්ති කියලා. එතන මෙතෙ පෙන්වන්නේ අත්තේ කච්ඡානේ පාපකානේ කම්ම සමාදානානි. Taman විසින් සිදු කරපු බොහෝ අකුසල ධර්මයන් තියෙනවා. නමුත් මේ සියලු අකුසල ධර්මයන් ගති සම්පatti පතිබාල් හානින විපච්ඡන්ති අන්න ගති සම්පත්තියෙන් බාධා පමුණුවලා ඒ අකුසල ධර්මයන් විපාක දෙන්නේ නැහැ කියලා කියනවා. මෙතන ගති සම්පත්තිය කියලා කියන්නේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වැනි සුවපත් භවයන් තුල ප්‍රතිසන්දීන් ලැබීම. ඒතර යම් කෙනෙක් මනුස්ස ලෝකයේ තුල දිව්‍ය ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ දැන් එයා ගති සම්පත්තිය ලබලා තියෙන්නේ. ඒ ගති සම්පත්තිය ලැබපු නිසා එයාට කුඩා කුසලය පවා විපාක දෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි අප තුල නිරේ ඉපදිලා, പ്രേත ලෝකේ ඉපදිලා, ඊළඟට තිරිසන් ලෝකේ ඉපදිලා තවත් නොයෙකුත් දුක්ඛිත ස්ථාන වෙලා ස්ථානවල උපදින්න ඉපදිලා දුක් විඳින්න අප තුල නොඑක් හේතු සාධක මේ වෙනකොටත් තියෙනවා. පැහැදිලි ඉන්නේ අපි කරපු karma කොච්චරක් තියෙනවද සසරේ. නමුත් දැන් ඒව ඉදිරිපත් වෙනවද? නෑ. ඒ මොකක් නිසාද? අන්න ගති සම්පත්තිය නිසා ඒව දැන් මතුවෙන්න අවස්ථාවක් නෑ. ඇයි? අකුසලයට බාධාවක් ගති සම්පත්තිය කියන එක. ඒ නිසා අපිට දැන් මේ manuss ලෝකයන් තුල දිව්‍ය ලෝකයන් තුල ඉපදලා ඉන්නකොට අපේ සසරය කරපු කුඩා කුසලයේ පවා අපිට දැන් විපාක දෙනවා. එවන්තෙන් තමයි අපිට මේ කීර්ති ප්‍රශංසා නොයෙක් ලාභ සත්කාර තමන් තවත් නොයෙක් ආකාරයේ සැප සම්පත් මේ ලැබෙන්නේ අපට මේ කුසල් මේ විපාක දෙන්නේ. ඒ කවරක් නිසාද? ගති සම්පත්තිය තියෙනවා. හැබැයි අකුසල් නැද්ද? කුසල් වගේම අකුසලොත් තියෙනවා. ඇයි ඒව විපාක දෙන්නේ නැත්තේ? අන්න මේ ගති සම්පත්තිය අකුසල් විපාක දෙන්න බාධාවක්. ඒ නිසා කුසල්මයි විපාක දෙන්නේ. ඒක එකක්. ඊට පස්සේ කියනවා අත්තේ කච්ඡානේ පාපකානි කම්ම සමාදානානේ උපදි සම්පatti ප්‍රතිබාල්හානේන විපච්ඡanti ඊළඟට කියනවා අප තුල කොයිතරම් අකුසල ධර්මයන් තිබුණත් යම් කෙනෙක් උපදි සම්පත්තිය ලැබුවා නම් අන්න එතකොටත් අර අකුසල් විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කියනවා. මෙතන උපදි සම්පත්තිය කියලා කියන්නේ රූප ස්වභාව ඇතුව අංග විකලත්වයටපත් වෙන්නේ නැතිව මනා ශරීරයකින් යුක්තව ප්‍රතිසන්දීන් ලැබීම. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කෙනා ගියේ ගියේ තැන ප්‍රශංසාවට බඳුන් වෙනවා. දැන් උපදි සම්පත්තියේ තියෙන කෙනෙක් ලස්සනයි නම් දැන් අපිට පේනවා කෙනෙක් ලස්සනයි නම් මේ රටේ විතරක් නෙවෙයි බොහෝ රටවල් වල ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒතර ඒ කෙනාගේ උපදි සම්පත්තියත් එක්කම යාට නොයෙක් කීර්තිරාවයන් ලැබෙනවා. කීර්තිය ලැබෙනවා. ප්‍රශංසාව ලැබෙනවා. ඊට පස්සේ ඒ කෙනාට තව නොයෙක් ධන සම්පත් ලැබෙනවා. නොයෙක් දේවල් ලැබෙනවා. ඒ කවරක් නිසාද? අන්න උපදි සම්පත්තිය. අන්න කෙනා උපදි සම්පත්තිය ලැබූ කෙනාටත් කුසල්ම විපාක දෙනවා. අර අකුසලයන් විපාක දෙන්න ඒක බාධාවක්. ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට හොඳටම අපිට පැහැදිලි දැන් කෙනෙක් දුප්පත් ගෙදරක හිතන්න උපදි සම්පත්තිය ලැබලා ලස්සන දරුවෙක් ඉපදිලා කියලා. එතකොට සමහර මේ දුප්පත්ව ඉපදෙච්ච මේ ලස්සන දරුවා පසු කාලීනව රාජරාජ මහා මාත්‍යයන්ගේ බිරිඳ වෙන්න පුළුවන් නේ. ඒතර ඒ අයගේ දැන් පිරිමි දරුවෙක් නම් සැමියෙක් වෙන්න පුළුවන්. මේ විදිහට නොඑක ආකාරයේ කියනවා සැපයම ලැබෙන්න හේතුවක් වෙනවා කියන උපදි සම්පත්තිය ලැබීම රකුසල් විපාක දෙන්න එක බාධාවක්. එකත් එක හේතුවක්. ඊට පස්සේ කියනවා අත්තේ කච්ඡානේ පාපකානි කම්ම සමාදානානේ කාල කාල සම්පatti පතිබාල්හානින විපච්ඡන්ති. කිනා තමන් තුළ කොතෙක් අකුසල් පිරීලා තිබුණත් අන්න කාල සම්පත්තියක් නම් තියෙන්නේ. එතකොටත් අකුසල් විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එතන කාල සම්පත්තිය කියන්නේ දුර්භික්ෂ නැති, යුද්ධ කලකෝලහල නැති, ඊළඟට නපුරු රජවරු නැති බොහොම ධාර්මික පාලකයෝ ඉන්න ඒ වගේම පාරිසරික වශයෙන් බොහොම සරුසාරවත් වෙච්ච කාල වකවානු තියෙනවා. ඒතර ඒ කාලයක් තුළ යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබුවොත් එයාට විපාක දෙන්නේ කුසල කර්මමයි. කුඩා කුසලයේ පවා ඒ අවස්ථා විපාක දෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා අකුසලයට ඒක බාධාවක්. ඊළඟට කියනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි භයෝග සම්පatti ප්‍රතිබාල්හානි න විපච්ඡanti කෙනෙක් තුල කොතෙක් අකුසල ධර්ම තිබුණත් එයා තුල තියෙනවා නම් ප්‍රයෝග සම්පත්තිය අන්නේ ප්‍රයෝග සම්පත්තිය හේතු කොටගෙන අකුසල කර්මයන් විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කියනවා එතන ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ සීලාදී ගුණධර්ම පූර්ණණය කරමින් යහපත් දේවල් කරමින් කටයුතු කරන ජීවිත ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ. ඒතර යම් කෙනෙක් සීලාදී ගුණධර්මයන් පුරනවා නම් ඊළඟට ඒකෙනා යහපත් දේවල් කරනවා නම් මේ දාන ආදී යහපත් දේවල් කරනවා නම් දෙමාපියන්ට සැලකීම ආදී මේ සමාජයේ විසින් උසස්ය සම්මත දේවල් සිදු කරනවා නම් අන්න ඒ වෙලාවෙදිත් මොකද වෙන්නේ අර අකුසල් මතුවෙන්නේ නැහැ කුසල්මයි මතුවෙන්නේ. ඉතින් ඒ අනුව තමයි ඒ ඇත්තන්ට කීර්ති ප්‍රශංසාලාභ සත්කාර නොඑක ආකාරයේ දේවල් ලැබෙන්නේ මේ ප්‍රයෝග සම්පත්තිය හේතු කොටගෙන. දැන් ඒක පැවිදි අය කෙරෙහි විශේෂයෙන්ම බලපානවා. ඒ කියන්නේ දැන් කෙනෙක් පැවිද්දත්වයටපත් වුනහම එයා එතනද සීලාදී ගුණ ධර්මයන් පුරනවනේ කුසල් ධර්මයන් තමයි සිද්ධ කරන්නේ. ඒතකොට ඒ කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. අන්න ඒ නිසාම තමයි යාට කීර්තිය ප්‍රශංසාව මේ ඔක්කොම ලැබෙන්නේ ප්‍රයෝග සම්පත්තිය හේතු කොටගෙන. දැන් හිතන්න දැන් මම මහණුන් නැත්තම් මේ කවුරුවක්වත් එනවද මාව හොයාගෙන කතාවක්වත් කරනවද දැන් මං සමහරට මහාන වෙන්නේ නැතිව නිකන් ඔහේ පාරක මොකක් හරි වැඩක් කර කර හිටියොත් සමහරට බලන්නේවත් නැතුව යන්න ඒ එතකොට අන්න දැන් මේ කීර්ති ප්‍රශංසා හරේ එක්කෝ අනිත් අයගේ ගෞරව ආදරේ ලක් වෙන්නේ අන්න මේ ඒකත් කුසලයක් හැබැයි ඒ කුසලයේ මතුවනේ ප්‍රයෝග සම්පත්තිය හේතු කොටගෙන අන්න කියන මේ ප්‍රයෝග සම්පත්තියත් අන්න කියන මේ අකුසලයන් වළක්වලා කුසලයන් මතු කරවන්න හේතුවක් වෙනවා කියලා. ඒක හොඳටම පැහැදිලි මේ ප්‍රයෝග විපත්තිය ලැබුණාම දැන් ඔය ඇත්තොත් දැකලා ඇති, අහලත් ඇති සමහරට මේ පැවිදි ජීවිත ගත කරලා ඉන්න කාලය තුල බොහොම හොඳට කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර නිරෝගීව ඉන්න අය හදසියෙම සමහර යම් යම් හේතු නිසා මේ සිවුරු ඇරලා ගියොත් එහෙම අන්න සමහරලාට අපි දැකලා තියෙනවා ඒ අයට නොයෙක් පීඩා ලැබෙන අවස්ථා තියෙනවා. නොයෙක් දුර්විපාක ලැබෙන අවස්ථා තියෙනවා. ඒ කවරක් නිසාද? අන්න දැන් ප්‍රයෝග විපත්ති එතකොට. ඒ අර ප්‍රයෝග සම්පත්තේදී විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල් අන්න ප්‍රයෝග විපත්තිය ලැබුව ගමන් දැන් අවස්ථාවක්. අන්න විපාක දෙනවා. ඉතින් මේ ප්‍රයෝග සම්පත්තිය කියන එකත් අකුසලයන් වළක්වන්න කුසලයන්ම මතු වෙන්න එක හේතුවක් කියලා පෙන්වලා දෙනවා. ඒක එකක්. ඊට පස්සේ ඊළඟට කියනවා කුසල් වලට විපාක දෙන්න බැරි අවස්ථා තියෙනවා. අන්න අපි ඒක අකුසල් ඉස්සරම අකුසල් ගැනම කතා කරමු. දැන් ඒ කියන්නේ අකුසලේ විපාක දෙන්න පුළුවන් අවස්ථා ලැබෙනවා. අන්න ඒක පැහැදිලි කරනවා අත්තේ කච්චානේ පාපකානි කම්ම සමාදානානේ ගති විපත්තින් ආගම්ම විපච්ඡanti. අන්න ඉස්සෙල්ලා කිව්වේ කොච්චර අකුසල් තිබුණත් ගති සම්පත්තිය නිසා විපාක දෙන්න බැරිව තිබුණා අන්න දැන් තිබෙච්ච අකුසල් ගති විපත්තිය ලැබුවීමත් සමගින්ම විපාක දෙන්න එළඹෙනවා. ගති විපත්තිය කියලා හඳුන්වන්නේ දැන් යම් කෙනෙක් නිරය, තිරිසන්, പ്രേත, අසුර වගේ දුක්ඛිත භවයන් තුල ඉපදුනොත් ඒකට කියනවා ගති විපත්තිය කියලා. අන්න යම් කෙනෙක් ගති විපත්තියේ ප්‍රතිසන්දිය ලැබුවොත් අන්න මෙතෙක් කාලයක් විපාක දෙන්න බැරිව තිබිච්ච අකුසල් අන්න විපාක දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ කෙනා ඉන්න අනුතුරුව බොහෝ කාලයක් අඩුම තරමින් මේ කුඩා කුසලයට පවා ගති විපත්තිදී විපාක දෙන අවස්ථාවක් සැලසෙනවා කියලා කියනවා. ඒ අන්න ඉතින් මෙතෙක් කාලයක් මේ කෙනා දැන් ගොඩක් කට්ටිය අපෙන් ප්‍රශ්න කරනවා. දැන් හිතන්නකෝ දැන් යම් කිසි කෙනෙක් මේ භවය තුල හොඳට සැප විඳමින් ජීවත් වෙනවා. හොඳට සැප විඳමින් ජීවත් වෙලා ඒ කෙනා කොහොමද එකපාරටම මැරිලා නිරේ ගිහිලා දුක් විඳින්නේ? මේ එකපාරට සැප විඳිපු කෙනා. කොහොමද එහෙම වෙන්නේ? අන්න වෙන විදිහ. ඒ කියන්නේ දැන් මෙච්චර කල් සැප විඳින්න හේතුනේ ගති සම්පත්තිය නිසා කුසලම මත වුණා. හැබැයි ඒක නා දුක් විඳින්න හේතුනේ අන්න ගති විපත්තිය ලැබුවා. ගති විපත්තිය ලැබීමත් සමගින්ම මෙතෙක් කාලයක් අර එන්න ඉදිරියට එන්න බැරිව තිබෙච්ච ධර්ම වලට දැන් හොඳ අවස්ථාවක්. ඒ නිසාන ගති විපත්තියේදී චූටි අකුසලයේ පවා බරපතල විදිහට විපාක දෙන්න ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි අර නිරේ ඉපදිලා ඒකෙන් තියෙන අකුසල් ගෙවෙන්න ඕන නිසා නැවත නිරයෙන් තිරිසන් ලෝකයට, තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකයට, പ്രേත ලෝකෙන් ආයත් නිරයට ওই විදිහට ගිහිල්ලා මේ අකුසලයන් විපාක දෙන්න ගති විපත්තිය බලපානවා. අනේ ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ යම්කිසි කෙනෙක් මේ ගති විපත්තිය ලැබුවොත් නැවත කෙනා මේ ගති සම්පත්තිය කියන සුගති ලෝකයන් කරා එන එක ඊ타මාත්ම කලාතුරකින් වෙන දෙයක් හැටියට. මේ කියන්නේ අර උන්වහන්සේ පැහැදිලි කර ඊ타මත් ඒක බොහොම කාලෙකින් ලැබෙන දෙයක් එයාට. ඒ කවරක් නිසාද කියන එක අපි මීට පෙරත් පැහැදිලි කරලා දුන්නා. අර මේ ඒ කෙනා අපි කිව්වා යම් කෙනෙක්ට සුගතියකට යන්න ලැබෙන්නේ මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙන ආරම්මණයට අනුරූපීව කියලා. ඒ කියන්නේ යම්කිසි කුසල ආරම්මණයක් මතු වුනොත් පමණයි ඒකේ විපාකයේ හැටියට සුගති භවයක් තුල ප්‍රතිසන්දිය ලබන්නේ. නමුත් දැන් ඒ විපාක දෙනකොටත් අපි කිව්වා මේ ගරුක ආසන්න ආචෙන්න කටත්තා කියන පිළිවෙලට තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. ඒක පැහැදිලිනේ මතකයිනේ. එතකොට දැන් නිරේ ඉපදිච්ච කෙනාට ගරුක කර්ම නැහැ. ආසන්න කර්ම හැටියට තියෙන්නේ මොනවද? තමන්ව මරන්න කොටන්නේ නාය පරුස වචන අහන්න ලැබෙන්නේ. එතකොට ඒ වාසන්න කර්මයක් හැටියට ඉදිරිපත් වුණොත් ආයෙත් උපදින්නේ නිරේම. එහෙම නැත්නම් තිරසන් ලෝකේ එක්ක പ്രേත ලෝකේ. ආසන්න කර්ම. ආචින්න කර්ම හැටියට කියන්නේ ආචින්න කර්ම බොහෝ කාලයක් අපි හුරු කරලා තියෙන ඒවා. එක්ක එකපාරක් කළා නැවත නැවත මතක් කර කර හිටපු දේවල්. ඒතර දැන් නිරේ කල්ප ගණන් අවුරුදු කෝටි ගණන් දුක් විඳපු සත්වයා තුළ ආචින්න කර්ම හැටියට මොනවද තියෙන්නේ? ඒ තියෙන්නේ අර වෛර කරපු ඇයි තමන් දැන් තමන්ට කෙනෙක් මරන්න යනකොට මෛත්‍රී කරන්නේ නැහැ දැන් ඒ වගේ තැන්වල කොහොමවත් බෑනේ. ඒතර දේශේමයි ඉන්නේ. ඒතර ඒ එයාගේ ආචරණ කර්මයේ හැටියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ තකුසලයක්මයි. අන්න ඒ නිසා එයක් ඉදිරිපත් වුණොත් ඒ කියන ආයත උපදින්නේ එක්ක නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ. ඊට පස්සේ කටත්තා කර්ම හැටියට තමයි අර දෙකම තියෙන්න පුළුවන්. කටත්තා කර්ම කියලා කිව්වේ අර పూర్ව සංසාරයේ పూర్ව භවයන් තුල කරගත්ත කුසල කුසල කරම. ඒතර අන්න මේ නිරයේ ඉපදිලා ඉන්න සත්වයාට සුගතයට යන්න නම් ඉදිරිපත් වෙන්න තියෙන්නේ කටත්තා කර්මයක්ම පමණයි කුසලයක් හැටියට. අන්න එහෙම ලැබුණොත් තමයි ඒ කෙනා සුගතියකට එන්නේ. එතකොට කටත්තා කර්ම ලැබෙන්න අන්තිමේටනේ. ගරුක ආසන්න ආචින නැත්තම් කොච්චර කලාතුරකින්ද වෙන්නේ. අන්න ඒ නිසා තමයි කීවේ තථාගතයන් වහන්සේ මේ නිරයට ගියපු කෙනෙක්. නැවත සුගතියට එන එක බොහොම කලාතුරකින් වෙන දෙයක් කියලා. ඒක දැන් පැහැදිලි එතකොට. නමුත් ඒක වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ඔයත් අහලා තියෙ සමහර කාලවල මුගලන් තෙරුන් වහන්සේ නිරයට වැඩම කරවලා සමහර ධර්ම දේශනා කරනවා. ඒ ගිනි මොහොතකට නිවෙලා. එතකොට ඒක අහගෙන හිටපු සත්වයෙක් ඒ මොහොතේ චුත වුණොත් සුගතයට යන්න පුළුවන්. ආසන්න කර්මයක් හැටියට. නමුත් හැමදාම බුදුරු පහළ වෙන්නේ නැනේ ලෝකේව කලාතුරකින් වෙන දේවල්. ඒක අප්‍රධාන කාරණාවක්. ප්‍රධාන කාරණා වෙන්නේ මේ සාමාන්‍ය ලෝකයේ පවත්නා ක්‍රියාදාම. ඉතින් ඒ නිසා දැන් පැහැදිලි මේ කර්මය කියන එක පිළිබඳව අවබෝධයක් හැමෝටම තියෙන්න ඕන. තව මේක ලොකු විස්තර තියෙනවා. ඉතින් අපිට අද මීට වඩා සාකච්ඡා කරන්න ලැබෙන්නේ ඉතින් ඒ නිසා ඒ ඇති කරගත්ත මේ අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. ඉතිරි කාරණා ළඟ දවසේදී ඉතින් මේ ඇති කරගත්ත ධර්ම ඥානයන් අපිත් කර්මය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගෙන මේ සීලු කර්මයන් දුරු කරලා නැවත නූපදින තත්ත්වයට පත්වීම පිණිසම මේ සියලු කුසල ධර්මයන් අප හැම දිනාටමත් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමුවනතුරු ඔබ සැමගින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි